අපි දැන් විවත්නා සතිපට්ඨාන සූත්‍රය ඉදිරියෙන් තියාගෙන අවස්ථා 17කදී වගේ ඒ ආයානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා කොටස් විම කරලා දැන් මේ හැසිරෙන්නේ ධම්මානුපස්සනා කොටසේ. එහි පැත්තා වූ නීවරණ පබ්බය පංචඋපාදානස්කන්ධ පබ්බය ආදි වශයෙන් තියෙන වගේදී දැන් මේ දෙවෙනි එක සඳහන් වෙන උපාදානස්කන්ධ පබ්බයේ තමයි අපි පසුගිය වාරයේ ආරම්භය ලබා ගත්තේ. මේ ජීපේ දැන් සත්‍යයනා කරපු කොටසේ මොනම කොටස ඉදිරිපත් කරගත්තා ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ථංගමෝ කියලා කායානුපස්සනාවට කිච්ච භාවයක් දක්වන පංචපාදානස්කන්ධයගේ රූපස්කන්ධය මෙන්න රූපය මෙන්න රූපයගේ හට ගැනීම මෙන්න රූපයගේ වය වශයෙන් මේ පඨවි ආපෝ තේජෝ වායෝ ධර්මවල අත්තා වූ ස්වභාවික ලක්ෂණ මේ ඇතිවීම මේ නැතිවීම වශයෙන් අපේ අපගේ අත්දැකීම් වලට සාපේක්ෂව පුළුවන් තරම් ධර්ම කරුණු ඉදිරිපත් කරගන්න යෙදුනා. ඒ අනුව අද අවස්ථාව ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ නාමස්කන්ධයගේ නැත්නම් නාමස්කන්ධ කොටසට ගැන කොටස් හතරේ පළවෙනිම ගැන වේදනාස්කන්ධයයි. අපි මේක කායානුපස්සනාවට පස්සේ වේදනානුපස්සනා වශයෙන් අවස්ථා දෙකකදී ඉදිරිපත් කරගත්තා. ආන්නේ ඉදිරිපත් කරගන්න වෙලාවේදී තියෙන දැනුම අපි දැන් මතක් කරගන්න ඕන. ඉස්සරහින් තියාගන්න ඕන. අන්න ඒකට අපි එදා මෙදා තුර ලැබුවා වූ අනිකුත් ධර්ම කොටසත් අපි අපි විශ්ින් සාක්ෂි දැනගන්නාලද අත්විඳිනාලද භාවනාමය අධ්‍යක්ෂින් කොටසුත් ඉදිරියට ගෙන යන්නයි අද අපි උත්සාහ කරන්න ඕන කරන්නේ. ඒ සඳහා අපි වේදනානුපස්සනාව වශයෙන් බල වේදනාව දැන් ධම්මානුපස්සනාව වශයෙන් ගැදීම වෙනසක් තියෙනවා. දෘෂ්ටි කෝණේ වෙනසක්. ඒ නිසා අපි ඒ මුලින් වේදනානුපස්සනාව වශයෙන් ස්කන්ධයක් වශයෙන් බලනකොට ඒ වේදනාවේ අපි අවබෝධ කරගන්න උත්සාහ කරේ සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා කිය මූලික වශයෙන් වේදනාව ඇත්තව කොටස් තුනයි. ඒ කොටස් තුනේදී ඒ සුඛ වේදනාවක් ඇති වේගෙන එනවා නම් ඇතිවීම අපි සපක් වශයෙන් සලකනවා වඩා වර්ධනය කරන්න උත්සාහ කරනවා ඊගාවට දුක්ඛ වේදනාවක් වෙනවා නම් ඒක නැතිකරන්න ඒක අඩුකරන්න උපක්‍රම ව්‍යාපාර යොදනවා අදුක්කම සුඛ වේදනා පිළිබඳ අපිට තියෙන අන්ධකාර භාවයක් නොදන්නා ස්වરૂපයක් අවිභූත ස්වરૂපයක්. ඉතින් මේ යෝගාවචරයා සුඛ වේදනාවේ ආරම්භයත් ආ වූ සුඛයත් දුක්ඛ වේදනාවත් ආ වූ ආරම්භ දුක්ඛයත් කියන දෙක ඉක්මවල හැකිතාග්ගරට සුඛ වේදනාවේ මුලැමැදාග අදු දුක්ඛ වේදනාවේ මුලැමැදාග බලනකොට සුඛ වේදනාවේ මුල සුඛ වුණාට ඒ සුඛේ වේදනාවේ වියෝව දුක්ඛක් බව මුචේ දැනුමක් එකතු කරලා භාවනා කරනකොට යම් ප්‍රමාණයකට ස්පර්ශ කරන්න පුළුවන්. ඒ වගේම තමයි දුක්ඛ වේදනාවේ ස්වභාවයේ මූලත දුක් සහිත වුණාට ඒ දුක්ඛාගේ වැය වී යාම වියෝ වී යාම නිරොද්ධ වී යාම සීයෙන් සතියෙන් බලන ඉන්නවා නම් ඒක සුඛයක් බව මේ පොතේ කියන දැනුම සාක්ෂාත් කරන්න පුළුවන් බව, අත්විඳින්න පුළුවන් බව දකිනවා. එහෙල මේ විදිහට සුඛයේ මුලමැද අගය, දුක්ඛයේ මුලමැද අගය වශයෙන් සුඛ දුක්ඛ දෙක ලැබෙන ලැබෙන වෙලාවේ සත්‍යයට සමාධියට හසු කරගන්න බලනකොට මේ දෙකට අහුවෙන්නේ නැති විශාල පරතර විශාල හිස්තැන් විශාල අන්ධකාරතැන් කියන බව තේරෙනවා ඒ වේලා ඒ අවස්ථාව වේදනාවට අහු වෙන්නේ නැහැ. කියන්න පුළුවන් සුඛයක් නැහැ. කියන්න පුළුවන් දුක්ඛයක් නැහැ. ඒක නිසා ඒක පන්නලා ගිහිල්ලා ඊගාවට මතුවෙන සුඛ හෝ දුක අනුව තමයි මෙනෙහි කිරීමක් හෝ ඒකේ දැක දැන ගැනීමක් කරගන්න පුළුවන් වෙන්නේ. නමුත් අපිට පොතේ දැනුම බණ පොත කියලා දෙනවා මේ දෙක වැළඳ විඳීමක් කියනවා. සුඛයක් ඇවිල්ලා ගියා ඊට පස්සේ ආයේ සුඛයක් හෝ දුක්ඛයක් එන්න අතරමැද පරතරයක් තියෙනවා. මේ පරතරය දිහා බැලුවොත් ඒක නොදැක්කොත් යටිපහුව වෙන දැක්කොත් සූක්ෂම විඳ ගන්න පුළුවන් දෙයක් පාඩපත් වෙනවා. මේ සූක්ෂම විඳීම පොත කියනවා අපිට ධර්ම ඥානෙ උගන්වනවා සුඛයක් කියලා. ඒක නිසා දන්නවනම් සුඛයි, නොදන්නවනම් දුකයි. ඉතින් මේක මේ භාවනා යෝගාවචරයට සුඛයේ ඇතිවීම සහ නැතිවීමේ විපිරියාසය දුක්ඛයේ ඇතිවීම සහ නැතිවීමේ කියන විපිරියාසය දක ගන්නට උත්සාහ කරනකොට ලැබෙන අතිරේක ලාභයක් තමයි අපි ගත කරන කාලය එදිනදා වැඩවල වේවා සක්මනේ වේවා පරියන්කේ වේවා බොහෝ විට පවතින්නේ සුඛයක් දුක්ඛයක් නැති තැනකයි ඕක අපි මේකෙන් යටිපහුව කරා ඕක ඉක්මවලා ගියා. දැන් ටික ටික තේරෙන්න පටන් ගන්නකොට ඒක අතිරේක ලාභයක් වශයෙන් පේන්න පටන් ගන්නවා. මෙතෙක් කල නොදැනුවත්කම නිසා ඒක දුකක් වශයෙන් නැත්නම් නොදන්න දෙයක් වශයෙන් පහ වුණා. දැන් දන්නා දෙයක් වශයෙන් බලනකොට සැප දුක නැති අවස්ථාවල් බොහෝමයක් පවතින බව සෑම සැප දුකක් අතරමැද මේ වාගේ මේ අදුක්කම සුඛයක් තියෙන බව දැනගන්නකොට ඒ දැකීමම හරි සැපක්. හරි ඥානයක්, හරි එළියක්, හරි අතුලාන්තයක් පෙරදක්මක් වෙනවා. ඉතින් මේක අදාට ටිකක් ඉස්සරහට මේ පොතේ දැනුමත් අරගෙන ධර්ම ඥානයත් එක්ක ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන්නේ. ආනේ ඒක ගැන කතා කරනකොට මම කියවලා බැලුවා සංවිත්තනිකායේ වේදනා සංවිත්තේ දින බොහෝ වටිනා සූත්‍ර කීපයක් හැබැයි මේ සූත්‍ර පිළිබඳ විග්‍රහයට යන්න නම් අර කියාපු මූලික දැනුමත් ඒ දැනුම සම්බන්ධයෙන් යම් ප්‍රමාණයක යම් ප්‍රමාණයක අත්දැකීමකුත් අවශ්‍යයි. අන්න ඒ පදනෙමේ ඉන්න යෝගාවචරයට බුදුහාමුදුර ලස්සන ප්‍රශ්නයක් අහනවා. ඒකට කියන්නේ වේදනා සංයුත්තේ සල්ල සූත්‍රය කියලා. ඊට උඩින් කියන සූත්‍රය සඳහන් කරන සරුවත් යන වංශයේ මේ වේදනානුපස්සන භාවනාවේ යෙදෙන්නේ නැත්නම් වේදනාව ධම්මානුපස්සන යටතේ වේදනාස්කන්ධය බලන කෙනාට ඇත්තටම සුඛ වේදනා කියන්නේ මහා දුකක් කියලා තේරුම් ගන්න තියෙනවා. ඒක වහනයක්. ඒතර ඒකට අපි මේ දඟලන්නේ නමුත් ඒක හම් වෙන්නේ ඉතාමත්ම ඩිංගිත්තයි හුඟක් හම් වෙන්නේ සුඛ වේදනාව ඇති කරන්න උත්සාහ කරනකොට දුක්මයි. නමුත් අර සුඛයට ඇති ගැඹුරු ආදරේ නිසා අපට සුඛයක් ඇති කරන්න කියලා විඳින විඳිල්ල තේරෙන්නේ නැහැ. ඒ නිසා සරුවචනාංශ කියනවා ආර්ය විනය පැත්තෙන් බලලා සුඛය කියලා කියන්නේ දුක කියලා ලියාගන්නයි කියන්නේ. ඊට පස්සේ දුක්ඛය කියලා කියන්නේ උලක් කියලා තේරුම් ගන්න කියලා කියනවා. සල්ලයක්. අනිච්ච උලක්. ඒක අදුක්කම සුඛ කියලා කියන්නේ අනිච්චතාවයක්. කොහොම සීක්‍රෙන් වෙනස් වෙන දෙයක්. ඕර්ණේ සූත්‍රයේ පස්සේ තමයි මේ කියන සල්ල සූත්‍රය සඳහන් කරලා තියෙන සල්ල කියන උලක්. ඒකෙදී සටහන් කරන කරුවත් යනවාසේ අසුතවා භික්ඛවේ පුතුජනෝ සුඛම්පි වේදනං වේදියති. දුක්ඛම්පි වේදනං වේදියති. අදුක්ඛම සුඛම්පි වේදනං වේදියති. මහණෙනි මේ කිසිවක් නොදන්නා වූ පුතග්ජනය නැත්නම් භාවනාමය මේ සුතමය ඥානවත් නැති බහුසුත භාවයක් නැති අසෝපිරූතන් නැති පුතග්ජනයා සුඛ වේදනේ විදේ සුඛ වේදනා වේදිනවා. අදුක්ඛම සුඛ වේදනා වේදිනවා. දුක් වේදනා වෙනවා අදුක්කම සුඛ වේදනාවක් විඳිනවා. ඒ වගේම සුත්‍රා භික්ඛවේ ආර්ය ශාවකෝ සුඛ වේදනා සුඛං වේදනං වේදේති අදුක්කම අදුක්කම වේදනං වේදේති අදුක්කම සුඛං වේදනං වේදේති. ඒ වගේම මේ සුතවත් වූ ආර්ය ශ්‍රාවකයත් සුඛේ විඳිනවා. දුකක් විඳිනවා. අදුක්කම සුඛ වේදනා විඳිනවා. සත්වකෝ විශේෂෝ ඉතින් මොකද්ද වෙන තේනම් මහණෙනි මේ සුතවත් අරිය ශාවකයාගේ අසුතවත් පුත්ගණයාගේ කෝ අදිප්පායෝ එහෙනම් මොකටද මේ කටමල භාවනා කරන්නේ මොකද්ද මේ ඇති අර්ථය මොකද්ද මේ දෙන ඇති වෙනස මොකද්ද මේක ඇති අදහස යටි අදහස මොකද්ද කිං නානා කරන මොකද්ද මේ දෙන ඇති විවිධත්වය අසුතවත් පුත්ජය සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා විදියා සුතවත් වූ අරිය ශාවකයා සුඛ වේදනා අදුක්කම සුඛ වේදනා විඳිනවා. මොකද්ද මේ දෙන්නගේ වෙනස? ආහන්න මේක සර්වඥාසේ මේ පිරිසට ප්‍රශ්නයක් නගනවා. එතකොට මේ පිරිස දන්නවා. අද සර්වඥාන්ත අපට හොඳ බණක් කියන්න හදන්නේ. දැන් මේ මාත්‍සුරාවටයි දෙනාරි. වේදනාව කියන එක සුඛ දුක්ඛ අදුක්කම කියලා දෙකක් තියෙනවා. පු탁 ගැනයටත් මේකේ රසයක් තියෙනවා. ආර්යයන් වහන්සේලාට රාශියක් කියනවා. මේ දෙක අතර වෙනස සර්වචනාංශයේ අභියෝග කරනවා. කෝ විසෝසෝ කෝ අදිප්පායෝ කිං නානාකරණ. මොකද්ද මේ දෙන්නගේ වෙනස? මොකද්ද මේ දෙන්නගේ මේ අදහස? ගීත අතහැරලා විශාල ඥාන පිරිසක් අතහැරලා වස්තු ගොඩක් අතහැරලා කියලා භාවනා කරලා ලැබුවා වූ කියන ඔය ආර්ය භාවයෙන් ඇති වෙනස මොකද්ද? විඳිනවනේ සමානයි. මොකද්ද මේ දෙන්නගේ වෙනස? ආනේ කහනකොට මේ මහා සංඝරත්නය වැඩි ඉන්න කියලා භගවා මූල කෝණෝ ධම්බන්තේ ධම්මෝ ස්වාමීන් වහන්සේ ධර්මයේ භාග්‍යවන්තයන් වහන්සේ මුල් කරගෙන තියෙන්නේ. අපි ඔබ වහන්සේ කියන දෙයක් අහන ඉසානේ ඔබ වහන්සේට මේ කාරණා වැටහෙවා අනුකම්පාවෙන් අපිට දේශනා කරත්වා කිය. ඒක හරියටම අර සර්වචනාගේ විෂයෙහිම පිළිපැදිය යුතු ආකාරයෙන් සංඝයා වහන්සේලා කියනවා භාග්‍යවතුන් වහන්සේ මොන් කරගෙනයි ස්වාමීන් වහන්සේ අපට ධර්මයේ පිහිට වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේට මේ කාරණේ වැටහෙවා අපට මේ කාරණය කර්මාවෙන් දේශනා කරත්තා. ඊට පස්සේ කරවචන ගාන එහෙමනම් සාදුකම් සුණාත මානසිකරෝත එහෙනම් මානි මනාවට ආසාව මෙනෙහි කරා ඒ කියන්නේ මේ දැන් ඉතින් පරිසරය හදාගන්න ඒ කියන්නේ දැන් යමුරු ධර්මයක් ආන්න ඒකට සූදානම් වෙලා අහන්නේ කියලා ඉතින් අපිත් උත්සාහ කරමු මේ සූත්‍රයේ කියන කොටස් අපේ මේ තියෙන දැනුමට කඩලා පූජා කර බුදුහාමුදුරන් පූජා කරපු මල් වට්ටි කර පැන් ගිහිල්ලා වාගේ අපේ ධර්මපත්‍යාන මේකෙන් මේ ධර්ම රසය මතු කරගෙන අපි ලබලා තියෙන මේ යම් ප්‍රගමනයක් දිනුවක් කියනවා නම් ඒකට ධෛර්යයකොත් මත්තට ඒක දිනු පවුණු කරගන්නට අවශ්‍ය කරන්නා වූ අත්වලක් උදවෝකාරකුත් ගන්න. ਸਰවඥාන්සේ සඳහන් කරනවා ඒ අසුතවත් පුතඥයා ඒ බුද්ධලයට අසුතවත් පුතඥයා කියලා කියන්නේ බණ අහලා බහුසුත භාවයක් එහෙම නැත්නම් අසුබිරෝතං නැහැ කියන එක තමයි අපි සිංහලෙන් කියන්නේ. අසුපිරුතන් නැති පෘ탁 ජන භාවය කියලා කියන්නේ තම තමන්ගේ සබ පෞද්ගලිකව වඩා වර්ධනය කිරීමට පෘ탁 පෘ탁 කියන පෞද්ගලික ප්‍රයත්න කරන මනුස්සය. ආනේ පුද්ගලයාට එයාට දුක් වේදනාවක් පහළ වෙනවා. ඔන්න කරුවචනාංශේ ඒ දුක් වේදනාවක් පහළ වුණාට පස්සේ අසුතවත් පෘ탁 ජනයා මොකද කරන්නේ? ඒ පුද්ගලයා ඒක වෙනකොට සෝච්‍යති කිලමති පරිදේවති පුරත්තාලින් කන්දති සම්මෝහං අපජ්ජති. ඒ මනසයා ශෝක කරනවා. ඒ වගේම ක්ලාන්ත භාවයටපත් වෙනවා. අන්න වැළපිලි කතා කියනවා. මේ අඳහනක් ගහන ප්‍රත්‍යාලින් කම්දති ඉසాత බැඳ ගන්නවා කකුවට දෙකෙන් ගහ ගන්නවා සම්මෝහං ආපජ්ජති ක්ලාන්ත වෙනවා දුක් වේදනාව කාවටපත් වේ ඒ නිසා මේ පුද්ගලයාට පටිකය උපදිනවා. ආපු වේදනාව නොදකින්. ඒක මම නොපතන්. අවසන් නොවේවා කියලා අර දුක් වේදනාව පිළිබඳ පටිඝානුසය තමයි දුවන්නේ. ඒක නිසා ඔහුගේ හිත පටිඝයෙන් මත් කරගන්න. පටිඝයට පොහොරක් වෙනවා. පටිඝයට පෝෂණයක් වෙනවා. මේ විදිහට පටිඝයට පෝෂණයක් කියව මේ කුසලයා දන්නේ නැති නිසා ඒක සරුවඥාන්සේ උපමාවකට පෙන්නනවා උලකින් ඇනිච්චර ඇනිලා වෙහෙසටවත් වෙච්ච පුද්ගලයාගේ ඒ උල ළඟම තවත් තුලක් යනවා වගේ කියන. කයෙන් ඇති වුණා වූ වේදනාවට ප්‍රතිගාහනෝසය මතින් ඇති වෙනාර ශෝක ක්ලාන්ත ගති පරිදේව ඉසాత බැඳගෙන අඬන දේවල් විලාප දෙන දේවල් සම්මෝහයපත් වීම තව දුකක් පාටපත් වෙන නිසා දුක් දෙකක් පාටපත් වෙනවා. ඒ කාර්ය අසුසත් පුතඥය හිතන යුතුයකමක් කියලා. කරදරයක් දුකක් වෙච්චාම හයියෙන් කෑ ගැහුවේ නැත්නම් ඒක ගැළපෙන්නේ නැද්ද හයියෙන් කෑ ගන්න. ඉතින් ඒක වෙන්නේ මොකද අර දුක්ඛය කායික දුක්ඛේ දෝමනස්සෙකුත් එකතු කරගන්න. එතකොට උල් දෙකක් එකට ඇන්සි කෙනෙක් වාගේ කියලා සර්වචනාංශ මේ සල්ල සූත්‍රයේ මුලින්ම හඳුන්වන්නේ. ඒ වෙනුවට සුතවත් ආර්ය ශාවකයා එයාට දුක්ඛ වේදනාව කාට පස්සේ ඔය දන්නවයි මට තරම් වෙන්නේ නැහැ මේකට ශෝක කරන එක. භාවන භාවනා කරපු කෙනෙක් වශයෙන්. ඒ වගේම තමන් වෙන්නේ නැහැ තමන්ට ක්ලාන්ත වෙන එක. එවනතන් වැළපිලි කීක අඬන එක. පපුවේ අත් දෙක ගහ ගන්න එක. මේකට මේ සම්මෝහ ගතිය ඇති කරගෙන සිහි මෝර්ජා වෙන්න දෙයක් නැහැ. මොකද ඊට ඉස්සෙල්ලා ඒ පුද්ගලයා ඒ දුක් වේදනාව ආවිරාජ හොඳට ඒකේ මුල දැකලා නැද දැකලා අග දැකලා යම් ප්‍රමාණයකට මේ දුකත් එක්ක පටිවේකින් තොරව තරහකින් තොරව මේක දැනගත්ත නිසා ඒ පුද්ගලයා මේ දුක් වේදනාවේ හැමාරි ඇතිවෙනා වූ සුඛ වේදනාව දන්නවා ඒක නිසා ඒක ආවා නම් ආපු විදිහට මුලමදාග දකින්න නිසා ඒ පුද්ගලයාට ආයේ හිතට දෝමනක්ෂයක් ගන්න දෙයක් නෑ. ඇයි මට මේ දුක ආවේ? මම මෙච්චර බින්දහම් කරන කෙනා මට කොහොම දුක කිසිම දෙයක් උදන්නවා කර්මයේ සාකාරව ඵලයේ කියලා දෙයක් තියෙනවා. ඒ වගේම දුක උච්චර කලු යක්ෂයෙක් පාටපත් වෙන දුකට වෛර කරොත්, වෛර හිත ආවොත් ඒක ඊටරි භයානකයි. මේ ඇවිල්ලා තියෙන දුක කයි අරෙන් හදන්නේ චෛතසිකයක ඒක වලක්ක ගන්න නම් මම මේ දුක දුක වශයෙන් දක්වන්න ඕනේ කියලා පුහුණු කරලා තියෙනවානේ. ඒ නිසා ඒ පුද්ගලයාට ශෝක පරිදේව දුක්ඛ එන්නේ නැහැ. ඒක දිචිනේ සෝචති කිලමති පරිදේවේති පුරක්කාලින් කන්දති අතම් සම්මෝහං ආපච්චති කිය. එතකොට සුතවත් ආර්ය ශාවකයාට මේ දෙවෙනි උල නැහැ. කායික දුක තියෙනවා. කායික දුක මතුමැත්තේ ආයෙ හැත්තෙනිලක් නෑ පෝෂණය වෙන්නේ. දෙකුණ තෙමුණ වීමක් නැහැ. මේ නිසා ඒක දෙවෙනි උලක් බවට පත් වෙන්නේ. මේක තමයි සාමාන්‍යයෙන් මේ මේ සූත්‍රේ පෙන්වන නදන සාමාන්‍ය අදහස. ඊට පස්සේ මේක ටිකක් ඒ විස්තර සහිතව බහි. ඒක තමයි මම හිතුවේ අද අපේ සාකච්ඡාවට ලක් කරන්න ඕන කියලා. දැන් අපි ගෙනල්ලා තිනවා පසුබිම පිරිසුදු කරගෙන. අපි මොකද්ද මේ කතා කරන්න හදාන්නේ කියලා. ඊට පස්සේ නැවතත් අර ගන්නවා අර අසුතවත් පුතඥයා දුකක් ආව වෙලාවේදී යා ශෝක කරනවා පරිදේව කරනවා ක්ලාන්ත වෙනවා විෂාද බැඳගෙන පපුවියත් එක්ක අහගෙන අඬනවා සම්මෝහයටපත් වෙනවා මේ සම්මෝහයටපත් වීම නිසා මේ චෛසික දුක නිසා උට පටිගය මේ දුක නොවේ වාචින පටිගය නිසා පටිග අනුසය ඉතින් දිගට පෝෂණය වෙන්න පටන් ගන්න උට ද්වේෂයක් දිගට වැඩ කරනවා නමුත් ඔහෙට දන්නේ නැහැ ඒ වගේම මේ දුක් වේදනාවක් ආවම ඒකට ඒකේ කෙලවර සපක් කියන බවක් අහලත් නැහැ පරීක්ෂා කරලත් නැහැ ඒ නිසා ඔහු ඒ වෙනුවට කරන්නේ අර දුක් වේදනාව පටිඝයෙන් මුලා කරගෙන කෙලසගෙන ඊළාට ඒ දුක් වේදනා නැති කිරීමට කාම සුඛයක් හොයනවා අපි මේ දුකක් ආවම ඒ යුනිවර්සිටි එකේ ඉන්නවා ඉන්නකොට කියන්නේ සෑහෙන බොන්න වෙන ප්‍රශ්නයක් කියලා කියන්නේ. මේ ප්‍රශ්නේ බොහොම බරපතල සෑහෙන බොන්න වෙනවා. ඒක තමයි ඔන්න පිටිමිය කොහෙන සුකේ. ඒතර කාන්තාවන්ට වෙන ක්‍රම තියෙන එක එක එක එකන තම තමන්ගේ දුක කාවුවාම ඒකට කාම සුකේ කියන එක වහනවා. ඒ කාම සුකේ වහන්නේ ඒ පුද්ගලයා ඒ කාම සුඛේ ආස්වාද ආදී නම සමුදය වය නිස්සාරද මොනවාක්වත් දැනගන්නේ නැහැ. පොඩි තියෙන අර ආපු දුක් වේදනාව පටිගයෙන් කෙලෙසිලා අන්න ඒකට එකයි ඔහු දන්නේ මේක විඳින්න බෑ මේක දරන්න බෑ ඒ නිසා මොකකින් හරි මේක යටපත් කරනවා එතකොට ඒක කාම සුඛය හොයාගෙන යනවා ඒ කාම සුඛයට හොයාගෙන ගියාට පස්සේ ඒ කාම සුඛී ආස්වාදාදීනව දන්නේ නැති කම නිසා එනතන සමුදේ වය දන්නේ නැති නිසා, නිස්සාරණේ දන්නේ නැති නිසා ඔහුට රාගානුසය ඇති වෙනවා අර කාම වස්තු વિશે. නැත්නම් කාම සුඛය වෙනුවේ. එතකොට ඒක නිසා ඒ පුදුලට අර කාම ආශාවක හටගන්ව මෙහෙමය මේක ඉවර වෙන්නේ මෙහෙමය මේකේ ආස්වාද පක්ෂය මේකය මේකෙන් නිසා තියෙන ආදීනවය මේකය මේකෙන් ගැලවුමක් මේකෙන් වෙන්වීමක් මේකේ කියන මොනම දෙයක්වත් ඇත්තේ නැහැ. ඔකට තියෙන්නේ පූර්ණ රාගයෙන් මැච්චි ගතිය නිසා සුඛ වේදනාව රාගානුසයෙන් කෙලසෙනවා. මේ නිසා ඔහුට අර සමුදය වය ආදීනව ආස්වාද නිස්සාරණ කියන නොදැනීම නිසා ඊ ගාවට ආවත් නාවත් අදුක්කම සුඛ වේදනා පිළිබඳ කවදාකවත් එළියක් වැටෙන්නේ නැහැ. ඒක නොදැනීම කන්දකාරෙම ගත වෙනවා. ඒකට අවිජ්ජානුසය හේතු වෙනවා. අවිද්‍යාව බාලනකොට සුඛයේ ඇතිවීම, පැවතීම, නැතිවීම දැක්කෙත් නැහැ. ඒක අතරමඟදී කඩලා. කාම සුඛයක් අඳුනලා දුන්නා ඒ දුක නැති කිරීමට උදන්නේ එකම ක්‍රමයයි. මොකද කාම ආශාවේ දුක් වේදනාවේ නිස්සාරණය කවදාකවත් අත්දකලා නැහැ. ඔය එකක් ගන්නවා මේක දරන්න බෑ නිසා කීකට මොකක් හරි කාම සුඛයක් පෙන්වනවා. ඒ කාම සුඛය පෙන්වනකොට ඒ කාම සුඛය පිළිබඳව තියෙන නිත්‍ය සංඥා, සුභ සංඥා, සුඛ සංඥාව නිසා ඔහුට ඒකේ මූල බඳහග ආස්වාද ආදීනව නොපෙන නිසා රාගානුසයෙන් වැයෙනවා. මේ ආස්වාද ආදීනව නොදන්නා කම වූ අවිද්‍යාව නිසා උට කවදාකවත් මේ සැප දුක අතරමැද අදුක්කම සුඛක් තියනවාද කියලා දැනගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා උට අවිජ්ජානුසේ දුවනවා ඒකට. ඒක නිසා ਉਹ සැපක් වෙන්නත් දුකක් විද්දත් අදුක්කම සුඛයක් උරුම තිබුණත් ඒක කෙලසක් කෙලෙස කෙලෙසකින් කෙලසි ළමයි විඳින්නේ. කවදාහත් එක චෛසික ධර්මයකින් ආකීර්ණ නොවි සංකීර්ණ නොවි සැප සැප වශයෙන් දුක දුක වශයෙන් අදුක්කම දුක අදුක්කම සුඛ වශයෙන් එකිනෙක වෙන් කර දුක ගැන විඳ ගැනීමේ ශක්තියක් නැති වෙනවා කියන්නේ. මේක තමයි අසුතවත් පු탁ඥයා පිළිබඳ චිත්‍රය. ඒ නිසා ඒ අපිට දුකක් ආපු වෙලාවක ඒ දුක දිහා සතිය යුක්තව බලන්න සැප දිහා සතිය යුක්තව බලන්න අපිට එදිනෙදා වැඩවලදී අනන්ත අප්‍රමාණ අවස්ථාවල් හම්බ වෙනවා. නමුත් අපි ඒවා දැක ගන්න තරමකට එළඹ සිටි සීයක් උපයන ලද සතියකින් යුක්තව නෙවෙයි ඒක දිහා අපි බලන්නේ ඌ එනකොට අපි ළඟ තියෙන්නේ වික්ෂිප්ත මනසක් අසත්‍යමත් එහෙම නැත්නම් අසමාහිත මනසක් ඒ නිසා ඒ දුක අපේ හිත මැදලනවා ඒ සපත් අපේ හිත මැදලනවා ඒ අවික්ෂිප්ත මනස අසමාහිත මනස නිසා අදුක්කම සුඛ වේදනාව අපිට යටිපහුව වෙනවා කොතනද කියලා හොයන්න බෑ නමුත් සුත්තවත් අරිය ශාවකයාට ඉස්සර වෙලා කල්යාණ පුතග්ජන කියන වචනයක් ගුරුවරු සඳහන් කරනවා. මේ කල්යාණ පුතග්ජනයව අපි වාගේ ගුරුවරු කියලා කියන අපට මේ සුඛ වේදනාවත් මුලමඳාක බලන්න. දුක් වේදනාවත් මුලමඳාක බලන්න. එතකොට ඔබට වාසියක් හම්බ වෙනවා. බොහෝ විට පවතින මේ අදුක්කම සුඛ වේදනාව දැක් ගන්න පුළුවන් ආදී වශයෙන් බණ අහනවා. සුතමේ වාසේ ඊට පස්සේ වීර්ය කරනවා. වීර්ය කෙරුවට කොච්චර කෙරුවක්වත් ඒක සාමාන්‍ය අත්දැකීමකින් කියයි ඕක කවදාකවත් එදිනදා ජීවිතේ අල්ලන්න බෑ. ඔය එදිනා ජීවිතේ මේ පදමට සතිය හිටින්නේ ඔය පදමට සමාධිය හිටින්නේ ඒ නිසා ඔක හරියන්නේ කර්මස්ථාන භාවනා කරන වෙලාවේ පමණමයි කියලා කියන්න හිතෙනවා මට වෙලාව. ඇත්තම නම් ඒක නෙවෙයි. අල්ලන්න පුළුවන්. නමුත් ආධුනිකයා නවක ආධිකාමික යෝගාවචරයා කර්මස්ථාන භාවනා කරනකොට විතරමයි මේ වේදනාව පිළිබඳව දැක ගැනීමේ අවස්ථාවක් ලබන්නේ. කොහොමද? මොන ආනාපාන සති භාවනා කරන්නේ? ප්‍රතිඥා විකරණ කායानुපස්සනාවනි. ඇතුල් වෙන හුස්ම දිහා බලනවා, පිටේන හුස්ම දිහා බලනවා, ඇතුල් වීම ඇතුල් වශයෙන් මෙනෙහි කරනවා. ඒක වෙනම අත්දකින්න. ඒකට පිට වෙන හුස්ම පිට වෙනවා කියන්නේ මෙනෙහි කරනවා. ඕක වෙනම අත්දකින්න. ඒක ඕක දිගේ යනකොට මුලින් මුලින් හිතවිලි බාධා ඇති වෙන්න පටන් ගන්නවා. පරිමර මුල් වෙලාදී සතිය මේ මේ ශබ්ද අපේ සතිය කඩනවා. තම ත්‍රිනාඩ 20ක් 25ක් යනකොට ඒකාන්තයෙන්ම අර ආධුනික යෝගාවචරයට කායික වේදනා එන්න පටන් ගන්නවා. ඕන එතන ඉඳලා මූල කර්මස්ථානද බලන්නේ වේදනාවද බලන්නේ. එතකොට මේ වේදනාව ඒකාන්තයෙන්ම දුක්ඛ වේදනාවක් මේ කතා කරන්නේ. ඕන දුක්ඛ වේදනාව වෙනකොට වේගයෙන් අර අතිකරණයේ සතිය කැඩෙනවා ආනාපානෙන් හිත පිට යනවා ද්වේෂය පහළ වෙනවා හිතින් නැගිටලා යනවා සලුව කතා දාගෙන යනවා වෙච්ච දේවල් වලට දොස් කියනවා ඒක තමයි ඒ සාමාන්‍යයෙන් අර වේදනාව පිළිබඳ හදාරලා වේදනාව පිළිබඳ යම් ප්‍රමාණයක විශ්වාසයක් ඇති වෙලා කොන්දක් පණ එනකම් මේ ස්වභාවය තියෙනවා ඉතින් ඒක විවිධාකාර උපක්‍රම කියනවා දුවට ඉඳ ගන්නකොට පත්‍ර වෙලා හොඳට කයට පහසුකම් දීලා වාඩි වෙන්න කල්ලාතුර සක්මන් කරලා වාඩි වෙන්න ආදී නමෝ කොච්චර කරා සම්පූර්ණ වාතයේ උඩ වාඩිලා හිටියත් වේදනාව ස්වභාවිකයි. ඒත් ඊට පස්සේ පුද්ගලයාට අර ආනාපාන සති නම් වූ මූල කර්මස්ථානයේ ඇතිවෙච්ච සති සමාධිය ඇති වෙගෙන යනවා දකිනකොට ගුරුවරු කියලා දෙනවා ඔය එන වේදනාවේ දැන් ඔය Taman මුල මැද දෙක පන්නලා නැත්නම් මුල පන්නලා මැදයි ගත කරන්නේ. ඒ නිසා විශේෂයෙන්ම විපස්සනා කරනකොට මේ වේදනාව ආවානාමින් මූල කර්මස්ථානේ වැඩලාගෙන මූල කර්මස්ථානේ පෙරලාගෙන වේදනාව දිහා තරහකින් තොරව ආදරයෙන් තොරව බලන්නේ කියලා. ඉතින් මේක සාමාන්‍යයෙන් ඔය භාවනා මධ්‍යස්ථානයකට ගිහිල්ලා තමන්ගේ දුක නිවා ගන්නයි කියලා එන යෝගාවචරයට මේකට උත්සාහ කරනකොට වෙන්නේ මේක නම් දුක වඩන ක්‍රමයක් මිස දුක නැති කරන ක්‍රමයක් නෙවෙයි. මොකද වෙනදට වැඩිය පුදුමාකාර විදිහට ඇඟට දෙන්න ගන්න. දවසක් දෙයක් කරක් බාන කරන කුඹරක් හැවවා. පුදුම අමාරුවක් එන්න පටන් ගන්න රිට්‍රීට් එකේ පළවෙනි දවස් තුනේ. කවදාකවත් මේ ඕවර් ටයිම් එක දවසකට කරුවත් මෙච්චර අමාරු වෙන්නේ නැහැ. නිදා ගන්න ගියාම ඇඟේ පුදුම විදිහට හැම අංශුවක්ම හැම ඉරියව්වක්ම හැම අංශයකටම යකඩ කටු ගැහුවා වගේ වේදනාවෙන් පටන් ගන්නවා. මුළු ඇඟම ඍජුවදලා දීර්ඝ දිනේ කන්නා වාගේ මිරිකලාරණ ගතියක් එනවා. ඒ නිසා වේදනාව බුද්ධම විදියට මුලඟ පුරා විහිදී යන පටන් ගන්නවා. ඉතින් මේ වේදනාව බලාගෙන හිටියත් ගාක් වෙලාට බලන්නේ බංකොලොත් වෙච්ච හිතකින් කොච්චර මේ වෙලාවේ යට වුණත් ඔය ආපහු එනවා කියන විදිහ පෙරදි පෙරදි තමයි. ඒ නිසා වේදනාවක දුක් වේදනාවක අවසාන පැත්ත, ගෙවි යන පැත්ත අපි දකින්න නැති තරම්. නමුත් ඉදිරියට යනකොට යනකොට හොඳ ඒ වගේ මේ හෙට්ටුවිලි මේ කණුදෙනු සහිතව වර එක අත්දක ගන්න පුළුවන් වෙනවා ඒ දුක් වේදනාව මැද තේරුම් ගන්නවා දැන් මම ආනපානේ නෑ ඕන දුක් වේදනාව ඉන්නේ ඊට පස්සේ ඒකත් එක්ක කටයුතු කරනවා එතකොට තමයි ඇත්තටම අර අනුසේ වශයෙන් තියෙනා වූ රා පටිඝයෙන් තොරව දුක් වේදනාව අභ්‍යාසයක් කරගන්න පුළුවන් වෙන්නේ දුක් වේදනාව කර්මස්ථානයක් කරගන්න පුළුවන් වෙන්නේ. මුලින් මුලින් අපි ඇත්තටම ඒ කර්මස්ථානයක් බවට පත් කරගන්න දැයින කාලයක් පරිකන්න වේ. දැයින කාලයක් හිත ගත වඩන්න වෙනවා. පුහුණු කරගන්න වෙනවා. කෙටලා කරලා දවසක ඒ දුක් වේදනාව කියේ දුක් වේදනාව વિશે ද්වේෂය පහල කරගන්න තුරු. ඒ නැත්නම් පටිඝානුසයට ඉඳ දෙන්නේ නැතුව දුක් වේදනාව බලන හිතියොත් ඒක ඇතුළත ওই ධාතු ගුණ පෙන්නනවා. කම්පන ගති, චංචල ගති, නුසුම් ගති, කපනවා, මිරිකනවා, අඹරනවා, එහාට මෙහාට වෙනවා. එක ගුලියට පදාසිට සිත්තට එනවා, සමාට විසිලා යනවා. নানা ප්‍රවිදි අර වේදනාව තුළ ඇත්තටම කියනවනම් ආනාපාන සතියදී ආස්වාද ප්‍රස්වාසයේදී දැක ගන්නවට වඩා ප්‍රකටව ධාතු ගුණ පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ වේදනාවට තද ඉලපතක් වගේ කූරු මිචක් බඳලා තිබුණ එක දැන් කූරු කූරු වලට කැඩලා යනවා. කැඩලා ගියාට පස්සේ මේ වේදනාවේ කියලා දෝමනස්සය ප්‍රතිගාහනුසේ නිසා අපිට ඇතිවෙන දෙවෙනි උල ගැලවිලා යනවා. ඒකේ අපසුණු වේදනාවත් එක්ක ටිකක් සාමාන්‍ය මට්ටමේ වේදනාවක් එක්ක වැඩ කරන්න පුළුවන් ශක්තියක් එනවා. අන්න එදාට යෝගාවචරයට අර ප්‍රතිගාහනුසේට ඉඳ නොතබ වේදනාව දැක්ගැනීමේ ශක්තියට පස්සේ වේදනාවෙන් පස්සේ ඒ කියන්නේ වේදනාව ගියහම හරි විශාල විවේකයක් විශාල ඉඩක් විශාල සැහැල්ලුවක් මේක සාමාන්‍යයෙන් කියනවා නම් භාවනා මේ විවාහක පදමාලාව හැටි බලන පස්සද්ධියක් පහළ වෙනවා. ඒ පස්සද්ධිය හරීම රෝගසුව කරන සුළු. මේක තමයි සුවකාරකය. මේක තමයි ඇත්තටම සුවකිරීම කරන්නේ. නමුත් මේ ශෝකීව කරන්න නම් කල්ැතුව මේ දුක් වේදනා વિશે යත්තා වූ අර අපේ නරක ආකල්පය දුකින් නොපතන් කියන ආකල්පේ නැති වෙලා ඒක දිහා බලන ඉන්නේ ඒක දිහා කර්මස්ථානයක් කරගන්න. මේ වැඩපොලක් කරගන්න. ආනාපානෙ නැති වෙලාවේ අපි මූල කර්මස්ථාන දෙන වේදනාව වේදනාව දිහා බලන. බලනකොට ඕන ලෝකේ වේදනාව වේදනාව වශයෙන් දැක් ගන්න පුළුවන් වෙච්ච වෙලාවේ මේ වේදනාවේ දුක් වේදනා හැමාරේ තියෙනව සුඛ වේදනාව කවුරු කියපු නිසා හෝ මතක් වෙලා හෝ සමානට අත්දැක ගන්න පුළුවන් වෙනවා. එතකොට අර පටිඝානුසයෙන් තිනීලා දුයි තව ධෛර්යයක් ඇති වෙනවා මට මේක වඩා වේදනාවක් ආවත් මට හරියට සද්ධාව විරිය සතිය සමාධිය එල්ල වුණා නම් වේදනාව පිළිබඳ ප්‍රඥාව පහළ වෙන්න ඉඩ තියෙනවා. මොකද දුක් වේදනාවක් ආවා නම් ඒකට පටිඝය තරහ ඒක පිළිබඳව ඇති නුරුස්නා ගතියෙන් තොරව බැලුවොත් ඒ වේදනාවේ කෙලවර දැක් ගන්න පුළුවන් කෙලවර සැපයක්. එතකොට උට දුක් වේදනාවේ නිස්සරණයක් දැක ගන්න පුළුවන් සුඛ වේදනාවක් අමෝරාවෙන් පත් කරගන්න නැතුව. ඒක නැත්තම් ඒක කියලා ඇත්තටම අසරණයි. අර දුක් වේදනාව මැදදී මොකාකාරී තමන්ගේ තර්ක ඥාණයෙන් හිතා ගන්නවා දැන් මේක නැති කරන්න ක්‍රමයක්. ඒ වගේ ලෝකෙ බොහෝ ප්‍රසිද්ධයි. ඕක හැමතැනම විවිධ ආකාර ක්‍රමෝටි වගේම මෙව්වා <clears throat> කරලා අර ඒහියටත් පාසුවටත් දැන දැන වැඩි කරනවා කිය ඒ ඒ මොනක් ඉදහතරක් කරුණු කියන නැත්නම් ආදලා කියන. ඕක තමයි ඉතින් පත්තරවල තියෙන හරියක් තියෙන්නේ ටෙලිවිෂන් එකේ පෙන්වන හරියක් වෙන්නානේ ජනමාධ්‍ය කියන්නේ ඔච්චරයි වෙන්න දෙයක් නැහැ. කවදාකවත් ඒකම ජනමාධ්‍යකවත් වේදනාව දිහා බලන්න උගන්වන කතාවක් නැහැ. අර ලංකාවේ ඉතුරුනේ කැලෙන්ඩරයක් තියෙන ඒ කැලෙන්ඩරේ හැමදාම කොලේ යටපැත්තේ පණිද වාක්‍යය දෙලා තියෙනවා. ඒක පණිද වාක්‍යයක් කියලා තියෙනවා. අද ලංකාවේ තියෙන මල ගෙදරකදී නොගොන්නේ මලමිණිය පමණයි කියලා. අර දුක් වේදනා නැති කරන්න මේ සුඛ වේදනාව ආරෝපණය කරගන්න හැටි. ඉතින් එහෙව් උපක්‍රම හොයන ලෝකෙක කොහොමද පුළුවන් වෙන්නේ මේ දුක් වේදනාට ආ උපටිඝානුසේ හෝ දුක් වේදනාව පස්සේ එන්න පුළුවන් දුකේ නිස්සරණේ භාවනාවෙන් බලනවා කියන අදහසක් කොහොමද ගන්නෙ? එතන කල්පනා කරලා බලන්න ඕනේ. අපිට මේ ධර්මයක් අහුණාට අපිට මේ ධර්මයක් කරලා බලන්න ඕනේ කියලා සද්ධාව ආවට අපිට මේ භාවනා මධ්‍යස්ථානට එන්න තරම් ධෛර්යයක් තිබුණාට දුක් වේදනාවේ එන්නේ නැතුව කොහොමද අපි යෝග සාක්ෂාත් කරන්නේ කරන්නේ? කවදාකවත් හම්බෙන්නේ. ඒ නිසා දුක් වේදනාව කියලා කියන්නේ අපිට අවශ්‍ය උපකරණ කට්ටලයේ සහිත විද්‍යාගාරයක් වගේ එකක්. ඇත්තට විද්‍යාගාරය නම් ශරීරයයි ඒ ශරීරය නැත්නම් ජීවිතයේ කය කියන විද්‍යාගාරය තමයි මේක වෙන්නේ. නමුත් නාම ධර්ම වශයෙන් මේ වේදනාව නාවනම් අපිට කවදාකවත් මේ දුකේ මුලැඳාක බලන්න හම් වෙන්නේ නැහැ. ධර්මයක් අවශ්‍යයි, සත්‍යයක් කියන්නේ ශ්‍රද්ධාවක් අවශ්‍යයි, වීර්යයක් අවශ්‍යයි. හරියට ඒ වෙලාවේදී හිතට එන්න ඕනේ. දැන් මේ වේදනාවක් ඇවිල්ලා තිනවා මූල කර්මත්තන හිත පිට පැනලා තිනවා. මට අමනාපේ සහ පටිඝය පහළ වෙලා තියෙනවා. මේ සියල්ලම මට සතියට යට කරන්න පුළුවන් නම් මට දැන් වේදනාව පිළිබඳ අමනාපේ පහළ තියෙන වේදනාව මාව තවනවා, පෙළනවා, කපනවා, කොටනවා. ඒක දිහා බලාගෙන ඉඳලා එහා පැත්තට යනවායි කියලා කියන්නේ මොන තරම් වටින දෙයක්ද? වේදනානුපස්සනාවයි මේ කතා කරන්නේ. ඒ වගේම වේදනාව පිළිබඳ ධම්මානුපස්සනාවයි මේ කතා කරන්නේ. ඉච්චි වේදනා, ඉච්චි වේදනාය සමුදයෝ, ඉච්චි වේදනාය අත්ංගමෝ. අපි මේ කතා කරන්නේ දුක් සුඛ වේද දුක් වේදනා. ඉච්චි වේදනා ඉස්ලාම අපි දැනගන්න ඕන ඔන්න ආනාපාන නෙවෙයි වේදනා. මේ අතර මේ විවහාර වචන වල ලොකු පටලවිලක් වෙනවා ආනාපානෙත් විඳිනවා තමයි. අපි ඒකට වේදනාවක් කියන්නේ. අපි ආනාපානේ ආස්වාද ප්‍රසවාසයෙන් වෙන් කළ විඳින්නේ කියලා කියනවා. අත්දකින්නේ කියලා කියනවා. අත්විඳින්නේ. ඒකත් වේදනාවක් තමයි. නමුත් අපේ භාෂාවේ වාරේ අපි ඒකට කියන්නේ දැනුම කියලා. වේදය කියලා. වේදනාව කියන්නේ අතරම පීරි ගෑවෙනවා නම් හොස්පිටල් එකේ වේදනාවක් තමයි. නමුත් මේ වේදනාව කියන එක අපි හඳුන්වන්නේ ඔය බරපතල සැප දුක් වලට. නමුත් මේ දැහැගෙන බැහැගෙන යනකොට තියෙන්නේ වේදනාවෙන් දරව මොනම දෙයක්වත් අපිට විඳින්න බෑ. වේදය දැනුමක් වඩපත් කරන්න බෑ. නමුත් අපි මෙතන මේ කතා කරන්නේ ආනාපානෙ පෙරලා ගන්න දුක් වේදනාවක් කියලා අපි ලේසියට මෙතෙන් ගන්න. ආනාපානම අපි මේ දුක් වේදනාවේ මුලමදාග දැක්කා නම් එයාට නිස්සරණයක් තේරෙන්න පටන් ගන්නවා. මේ දුක් වේදනා හැමාරේ ඉබේ එන සැපයක් තියෙනවා. වෙනම කාම සුඛේ හොයන්න යන්න ඕන කමක් නැහැ. එහෙම නැත්නම් කාම සුඛයට වහල් වෙන්න ඕන කමක් නැහැ. සුඛයක් එනවා. දුක් වේදනාවේ අවසාන කියන්නේ සුඛයක්. ඔතට ඒක පුරුදුනාට පස්සේ ඒ පුද්ගලයා තුළ පහළ වෙන්නේ මේ වෙච්ච දුක වෙච්ච උලකට තව උලක් කනගන්න එක නෙවෙයි. ඒ උලක් කනච්ච බව සූදානම් වෙන එක. මේක තමයි සතිය ප්‍රධානම කෘත්‍යය. අසම් මේ විෂයාභිමුක්ඛ භාව පච්චපට්ඨාන අපිට ආවේ විශේෂෝචර වෙච්ච දෙයට කෙලින්ම මුණ දෙන එකයි. අපි ඉස්සලා කරන්නේ ආනාපානදී ආස්වාසයට මුණ දෙන එකයි. ඒකයි ආස්වාස මෙනේ කරනවා කියන්නේ. ඔන්න එතකොට ඒක වීදිනවා. ඊට පස්සේ මෙනේ කරනවා. ප්‍රසවාසය වේදිනවා. ඉතින් ඒකදී කරන්නේ ආස්වාද ප්‍රසවාසයට මුණ දෙලා පුරුදු වෙනවා. ඔන්න පුරුදු වෙනකොට ඔන්න වේදනාව. වේදනාව වෙනකොට ඒකට නුරුස්නාගති පාන්න නැතුව සල්ුවකතා දාලා නැගිටින්න නැතුව පුංචි වේදනාවක් විඳිනවා නම් මුලමදාග වශයෙන් අන්න අපට වේදනාවට මුහුණ දීමේ ශක්තිය ලැබෙනවා. වේදනාවට මුහුණ දුන්නා නම් ලැබෙන ආනිසංස කන්දරාවක් තියෙනවා. ඒ මොකද්ද? වේදනාවේම අවසානයේ සුඛයක් ඒක සඳහා වෙනම කාම සුඛය ගන්න ඕනේ නෑ. වේදනාවේ නිස්සාරණය උට කියනවා. මේ දුක් වේදනාව. ඒ නිසා ਉਹ සුඛ වේදනා හොයාගෙන යන්නේ. නමුත් සුඛ වේදනාවක් වෙනවා. ඒ මතු වෙන්නේ වියදම් කළා නෙවෙයි. හොයාගෙන කියලා නෙවෙයි. දුක්ඛේ අභාවේ. ආනේ සුඛ වේදනා වෙනකොට ඔහුට සූදානමක් තියෙන නිසා මෙන්න සුඛය ආගේ නැත්නම් සුඛ වේදනා ඉති වේදනා කියලා දැනගන්න පුළුවන්. ඉති වේදනාවේ සමුදයෝ ඉති සුඛ වේදනාවේ සම්පූර්ණ සුඛ වේදනාවේ හට ගැනීම. මොකද දුක්ඛ වේදනාවේ ආමාරය. හොඳට ඒක මුල බඳාග දක්න සුඛ වේදනා. එතකොට සුඛ වේදනාව ඇවිල්ලා ඕක ආයතික වෙලාගෙන ඕක නැති වෙලා අදුක්කම සුඛයට හෝ දුක්ඛයකට ඉඳලා අයින් වෙනවා. ඔන්න එතකොට සුඛ වේදනාවේ වැය වීම තේරෙනවා. එතකොට තේරෙනවා සුඛ වේදනා දුක්ඛ වේදනා වශයෙන් දුක්ඛ වේදනා යඩපත් කරමින් දුක්ඛ වේදනා ප්‍රතිස්ථාපනය කරමින් මතුවෙනකොට නම් හරිම ආස්වාදයක් තියෙනවා සුඛේ. නමුත් ටික වේලාවකින් මේ සුඛ වේදනා ප්‍රහාණය වෙලා පැය වෙලා යනකොට මුන්න ආදීනව තියෙන සුඛ වේදනා පෙරලෙන සුළු දෙයක්. දුක් නැති කරන් පැත්තෙන් බලන ලොකු ලාභයක් තමයි. නමුත් එතකොට සුඛ වේදනාවේ පෙරලීම ආය දුක් යකසට ආදීනව තියෙනවා. ඊට පස්සේ තේරුම් ගන්න මේ සුඛ ආවත් දුක ආවත් පිළීම තමයි. විඳවනවා තමයි. එතකොට ඒකෙන් සුඛයෙන් දුක්ඛයෙන් තොර වූ විකල්පයක් පිළිබඳව ඔන්න ජීවිතයේ ඉස්සල්ලාම වතාවට උහුත විකල්ප අදහසක් ආර්ය පරිශ්‍රණයක් පහළ වෙනවා සුඛ මුලදී ආසාව ජනකයි පස්සේ ආදීනව දුක්ඛය මුලදී ආදීනව සංකයි පස්සේ ආසාව ජනකයි මේ දෙකම පෙරලෙන සුළු අන්න ඔය පාසාවර්ණයේදී පමණයි අදුක්කම සුඛ වේදනා ප්‍රකට වෙන්නේ ඔන්න ලෑස්තිය තියෙනවා. එහෙම නැත්නම් අදුක උසුක වේදනාව කොච්චර ඇවිල්ලා ගියත් අපිට තේරෙන්නේ නැහැ. ඒ මොකද හේතුව අර සුඛ වේදනාව දුක ප්‍රතිස්ථාපනය කරමින් පැමිණිච්ච සුඛ වේදනාව එනකොට ඒකේ සමුදය උත හොඳට තේනවා ආරම්භය තේරෙනවා. ඒකේ වැය වීම තේරෙනවා. ඒකේ ආස්වාදයේ තේරෙනවා. ආදීනවය පේනවා. ඒකේ ඉතින් මෙන් වීම තමයි මේකට තියෙන එකම දේ. මොකද මේක ගිනි අඟුරක් අරගෙන පිච්චෙන නිසා ඒ අතින් මේ අතට මාරු කරනවා වගේ වැඩක්. කොහොම කරත් අද්දකින් කොයි එක හරි පිච්චෙන එකයි කෙරේ. එහෙම නැත්නම් කුෂ්ඨ රෝගියෙ ඒ කසනා වැඩිකමට ගින්න දාලා තවන එක කරනවා වගේ. කුෂ්ඨේ තවනවා. තරන්න තරන්න තෝජාව ගන්න. එහෙම නැත්නම් තිබහට දුණු වතුර බොන්නා වගේ. එන්නේ එන්නේ එන්නේ මේක අපිව මේ කියවා දානවා. කැපි කැපි යන ගතියක් තියෙන නිසා මෙන්න මේකේ නිස්සාරණයක් සැපයෙන් දුකෙන් තොර වූ නිස්සරණයක් හොයන්න පුළුවන් වේද මේ අදහස එන්නේ මූල කර්මස්ථානයක් කියන කර්මස්ථාන භාවනාවක් තියෙන්න ඕනේ කර්මස්ථාන භාවනාවේ ඉඳැති දුක් වේදනා එන්න ඕනේ ඒ දුක් වේදනා සතියට ලක් කරගන්න ඕනේ ඒකල ලොකු පෞෂත්වයක් ලොකු ධෛර්යයක් කියලා ඒ වේදනාවේ රංගන, ඒ වේදනාවේ තියෙන පිළීම්, ඒ වේදනාවේ තියෙන කපන කොටන ගති හොඳට සාක්ෂාත් කරගන්න. සාක්ෂාත් කළොත් ඒ වීරවතෝ බණ භික්ඛවේ සුඛං විහෙරති කියලා කියනවා. දුක් වේදනා කාපම වීරවන්ත වේ සුඛ වේදනාවට මුහුණ දෙන කෙනා අවසානයේදී සුඛයක් අත්දගෙනවා කිසිම විදමකින්තරව දුකයේ අභාවය වගේ. ආන්න ඒකට අවදි භාවයක් එනවා නම් ඒකත් වැය වෙන සුළු දෙයක්. ඒකේ ආස්වාද ආධිනව දැකලා නිස්සරණේ දැකනකොට අන්නේ එතෙන්ද තමයි අරමුණු වෙන්න ඕනේ අදුක්කම සුඛේ එහෙමනම් ඔහුට මේ සුඛේ මුත්තර දුකේ මුත්තර අහුවෙන්නේ නැති කොටහ අන්ධකාර පැත්තක් අවධානයට ලක් වෙන්නේ නැති අවිභූත කොටසක් කියන බව තේරෙනකොට අදුක්කම සුඛයට සාදරකමකුත් ඒ වෙලාවටම අදුක්කම සුඛේ මතුනොත් ඒ අදුක්කම සුඛයේ කියන මේ සැප දුක කියන පිළීම නැති ගතිය නිසා ඒක කෙරෙහි විද්‍යාව පහළ වෙලා සුඛයක් බව තේරෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ඒක සුඛයක් වෙන්නත් බෑ. ඒක පිළිබඳව දැකීමක් විභූත භාවයක් පහළ වෙන්නත් බෑ. ඔහු හිතන්නේ සුඛයේ උත්තරේ දුක්ඛයේ උත්තරේ සුඛයමයි. සුඛය අල්ලා බදාගත යුතුයමයි. ඕක තමයි අසුතවත් පුතුජනෝ කියලා කියන්නේ. යම් ප්‍රදේශයකට මේ දුක්ඛේ මුලමඳාග දැක්කානම් සුඛයේ මුලමඳාග දැක්කානම් ඒ බුද්ධ දර්ශන දෙකේම තියෙන්නේ. ඒකයි අර මේ සල්ල සූත්‍රයේ කලින් සර්වත්‍යන් දේශකගේ සුඛේ කියලා කියන්නේ දුකක් කියලා පොතේ ලියාගන්නේ කියලා කියනවා. දුක්ඛ වේදනා කියලා කියන්නේ උලක් කියලා ලියාගන්නේ කියලා කියනවා. ඕන්න එතකොට තමයි අපිට අදුක්කම සුඛ වේදනාවට විවෘත වීමක් සිදු වෙන්නේ බලනකොට අපි වැඩි වේලාවක් ජීවිතය ගත කරලා තියෙන ඔතන. නමුත් අපි මේකට අවදි වෙලා නැහැ. අපි මේක නිින්දගත කරලා තියෙනවා. අපි ආකාශය දිහා බලනකොට තරු කෙල කෝටි ගණක් දකිනවා. අපි ඒ තරු වල සිටියන් අඳිනවා, ඒ වගේ ලොකු පුංචිව බලනවා. ඒ කුංගක් වෙලා බලනකොට තමයි තේරෙන්නේ තරු මැද විශාල ලොකු අවකාශයක් කියලා. ඒකයි තරුවෙන් තරුව වෙන් වෙන්නේ. අවකාශයේදී කවදාකවත් අපි බලන්නේ. බලාකුළු දිහා බලන ඉන්නකොට තමයි වෙලාවක අපි නිකන් ඇදගෙන වැටෙනවා වගේ ඔන්න අවකාශ තීතයක්. අපි බලන්නේ තරු දිහා. අපි බලන්නේ කුරුල්ලෝ දිහා. අපි බලන්නේ බලාකුළු දිහා. නමුත් මේ තේරම සිද්ධ වෙන්නේ විශාල අඛණ්ඩ අජාත අභූත අවකාශයක සිද්ධ වෙන්නේ. නමුත් අවකාශය අපිට ගෝචර වෙන්නේ නැහැ. අවකාශය අපිට භූත වෙන්නේ නැහැ. අවකාශය අපිට ඉන්ද්‍රිය ගෝචර නැහැ. මොකද අපිට ඕනේ කම්පන චංචල ඒ උච්චාවච භාව මේ ගොරෝසු දේවල් විතරයි අපි දකින්නේ. ඒ ගොරෝසුල් tempat භාවය අපිට විශේෂ ගෝචර නැහැ. විශේෂ ගෝචර වුණත් අපිට පේන එක දියාරුයි. ඒ කිසි රසයක් නැහැ. නමුත් ਸਰවචනාංශය ඇතුළේ ආර්යයන් වහන්සේ දකින්නවා ඔය රසයක් කියලා අල්ලන්නේම විඳීමක්. විඳවිල්ල. ඒක නැති භාවය කියන අදුක්කම සුඛය දැනගත්තට පස්සේ ඒ පුද්ගලයාට අදුක්කම සුඛය පිළිබඳව අවිද්‍යානුසී නැතු වෙනවා. ඒක නිසා ඔය සුඛ වේදනාවක් වින්දත් දුක් වේදනාවක් වින්දත් අදුක්කම සුඛ වේදනාවක් වින්දත් කිසිම වේදනාවක් රාගානුසයෙන්, පටිඝානුසයෙන්, අවිජ්ජානුසයෙන් කැළසෙන්නේ. මේ වේදනා වේදනා වශයෙන් ඒ කියන්නේ උලගාව තව උලක් කැනෙන්නේ. වේදනාව විඳිනව චෛතසික වේදනාව නැහැ. ඒ මොකද චෛතසිකයේ යොද වෙලා තියෙන්නේ සුඛ වේදනා සුඛ වේද වශයෙන් හඳුනා ගැනීමට සතිය පිහිටීම සහ සමාධිය ඇති කිරීමටයි. දුක්ඛ වේදනාවක් ඇති වෙනකොට ඒක දුක්ඛ වේදනාවක් වශයෙන් දැක ගැනීමට සති සමාධි පිහිටීමටයි. අදුක්ඛම සුඛ වේදනාවක් ආවම ඒකට අවදි වෙන්නයි. ඒකට සාදර වෙන්නයි. ඒ නිසා ඔහු තුල සුඛ වේදනාවක් විඳවන සෝමනස්යක් එන්නේ. දුක් වේදනාවක් විඳගෙන දෝමනසයක් එන්නේ. අදුක්කම සුඛ වේදනා නොදකින අවිද්‍යාවක් එන්නේ. මේන මේ නිසා අර මුලින්ම දුක් වේදනාවක් ඇති වෙනත සෝචේති එතනින් ගියාම ක්‍රම කිලමති පරිදේවේති රත්තාලින් ඛණ්ඩති සම්මෝහං ආපජ්ජති කියන දෙක නැතු යනවා. දුකක් දුක වේදනාවක් කියලා උට ශෝක කරන දෙයක් කියත් නෑ. උට තියෙන අභ්‍යාසයක් එතන. වෙනදට වඩා දුක් වේදනාවක් ආවත් මම මේක විඳිනවා. මේට වඩා සුඛ වේදනාව පහ දුක් වේදනාව පවන සුඛයක් ආවත් මම මේක සැලෙන්නේ නැතුව බලන්න ඕන කියලා දන්නවා. ඒ නිසා ඒකේ රාගයක් ඇති කරන්න දෙයක් නැත්තේ නෑ. මේ දෙක අතරමැද අදුක්කම සුඛය ආවට පස්සේ තියෙන මේක තමයි මගේ gedara. මේක තමයි මම අදාත්ම ස්වභාවික තැන. මේ දී ඇති සාධකේ දී ඇති සාමයේ සාමය මධ්‍යස්ථ භාවය තමයි ගන්න ඕනේ කියලා ඒක බලන නිසා ඔහුට ඒවා සෝ දෝමනස සෝමනස්ස කියන සයිසිකොලි විඳවන දෙයක් නැති නිසා ඔහු තුල ඒ ශෝක පරිදේව දුක්ඛ දෝමනස නැති සැප දුක් අදුක්කම සුඛ විතරක් කිසි වෙනවා. මේක තමයි විඤ්ඤාණසපට්ඨාන සූත්‍රයේ මුලින්ම සඳහන් කරන්නේ මේ භාවනා කෙරුවා නම් සත්තානං විසුද්ධියය ශෝක පරිද්දවාන සමතික්කමාය දුක්ඛ දෝමනස්සං අත්තකමාය ඥාය සාධිගමාය කියලා කියන්නේ. මේ න්‍යාය අධිගමනය කරනවා කියලා කියන්නේ. න්‍යාය කියලා කියන්නේ සුඛ වේදනා කාවා මධ්‍යම ප්‍රතිපදාවෙන් ක්‍රියාත්මක කරන සම්මා දත් සම්මා සමා සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී වශයෙන් ඒ ක්‍රියාත්මක වෙනවා මිස සැලෙන්න දගෙන්න උත්සාහ කරන්නේ නැහැ. උත්සාහ කෙරුවොත් ඒක භාවනාව වැරද්දක් බව දන්නවා. සුඛ වේදනාවක් ආවත් එහෙමයි දුක්ඛ සුඛ වේදනාත් ආවත් එහෙමයි. ආන්න ওই විදිහට මේ සුත්තවත් අරිය ශාවකයාගේ අසුතවත් පු탁ඥයාගේ සුඛ වේදනාවේ විඳීම සහ දුක්ඛ වේදනාවේ විඳීම එහෙම නැත්නම් අදුක්ඛම සුඛ වේදනාවත් සහිතව තුන විඳීම වෙනසක් තියෙනවා. ආන්න වෙනස තේරුම් අරගන්නට පු탁ඥ අසුතවත් පු탁ඥ තත්ත්වය සුතවා ආර්ය ශාවකයන් මහන්සියගේ தත්වයක් සලකා බලනකොට නම් කලුසුදු වෙනසක් තියෙනවා. නමුත් මේ දෙකටම වැඩිය මට වෙන හුඟක්ම විචිත්‍ර යෝගාවචරය මේ දෙකම ඇද ඉන්න අවස්ථාව. සුඛ වේදනා පිළිපැදිය යුතු නීති පද්ධතිය මෙහෙමයි. දුක් වේදනාති පිළිපැදිය යුතු නීති පද්ධතිය මෙහෙමයි. අදුක්කම සුඛ වේදනාති පිළිපැදිය යුතු නීති පද්ධතිය මෙහෙමයි කියලා. ඔබ පරීක්ෂා කරමින් පරීක්ෂා කරමින් ටිකෙන් ටික ටිකෙන් ටික තමන්ගේ ඒ සම්බන්ධව ශ්‍රද්ධාව වැඩෙන ආකාරයේ ඒ සම්බන්ධව වීර්ය වැඩෙන ආකාරය, ඒ සම්බන්ධව සතිය වැඩෙන ආකාරය, ඒ සම්බන්ධව සමාධිය වැඩෙන ආකාරය සහ ප්‍රඥා වැඩෙන ආකාරය කිව්වනම් ඒක ඇත්තටම ගඟ දිගේ ඉහළට පීනිල්ලක් තමයි. අපේ රුචි අරුචිකම් වලට හානි කරගන්නේ නැතුව නමුත් දුකේ සුඛයේ අදුක්කම සුඛයේ ඇත්ත ඇති හැටි දැක ගැනීමක් තමයි මෙතන සිදුවෙන්නේ. ඒක නිසා ඒ කරගෙන යන වැඩේදී වැඩිපුර දුක් වේදනා එනවයි කියන කහන්න දෙයක් නැහැ. මේ නිසාම කවුරු පිළිගත්තත් නැත. කියන්න ඕනේ විපස්සනා භාවනා කියලා කියන්නේ දුක්ඛා පටිපදා. ඒක පිළිබඳව කාය වෙනස් කරන්න අපිට බෑ. නමුත් අපි ඒක බලාපොරොත්තුෙන් යන එකක් නිසා අපිට පුළුවන් ඒ තුලින් වීරත්වයක් ඇති කරගන්න. වීරිය නෙවෙයි වීරත්වයක් ඇති කරගන්න. ආන්නේ වීරත්වයක් ඇති කරගත්තාම වීරවතෝ භික්ඛවේ සුඛං සුඛං සීති කියලා කියනවා. වීරවන්තයා සුවසේ වාසය කරයි. කුසීතෝ දුක්ඛං විහෙරති. මේ දුක එන්නකොට පැකිලෙනවා, ඇඹරෙනවා, පිටිපස්සට යනවා, මූණට පැංගිරි මෙල්පා වගේ නඩිනවා, සෝක කරන පරිදේව දුක්ඛ දෝමනස කරනවා නම් ඉතින් හැමදාම දුකෙන්ම තමයි. ඒ කියනවා කම්මැලිය දහස්වර මැරෙනවායි කියන. වීරවන්තයා එක සැරේ මැරෙන්නේ ආවා මරණාසන්න හෝ මරණාසන්න සමාන වේදනාවක් කාටවත් ඉච්චරයි විඳවන්නේ අනිත් එක්ක ඔක්කොම ඔහු ඒකට සූදානම් කළා තියෙනවා. ඉතින් මේ සූත්‍රයට බලලා තව සූත්‍රයක් තියෙනවා ගේලඤ්ඤ සූත්‍රය කියලා. ඒක ඔන්නකටවත් උත්තරේ දෙනවා. ඒකදී සර්වචනයේ සඳහන් කරලා තියෙනවා මේ සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ වේදනාදිගේ ඔහුගේ ඉවසීමේ ශක්තිය වැඩෙනකොට ඔහු ජීවිත පරිආදාන ඒ කියන්නේ මරණාසන්න හෝ මරණ හෝ මරණාසන්න දුකක් ආවත් ඒ දුක කනකට ගන්න එකයි. ඒ දුකට සැලෙන්නේ නෙවෙයි. ඒ නිසා මරණයට කලින්වත් මරණාසන්න දුකෙන් නොසැලෙන හැටි ඉගෙන ගත්ත නිසා ඔ කවදාකවත් මරණ වේලාවේදී කම්පණයකට සංකරකටපත් වෙන්නේ නැති නිසා නැවත උප්පත්තියක් අනිවාර්ය නැහැ. ඉතිරිසා සාරල සමීකරණයක් හදන්න පුළුවන් විපස්සනා භාවනාවේදී නිර්වාණ සාක්ෂාත් කරන්නට කලින් දෝසියෙන් මග්ගේ යුක්තව මරණාසන්න දුක විඳින්න වෙනවා. ඔබට තමයි ඔය ටික ටික ටික ටික පුහුණු කරගෙන පුහුණු කරගෙන යන්නේ. ඒ නිසායි සර්වඥාන්සේ දේශනා කරන්නේ ඒ සඳහා අවශ්‍ය කරන ආයුධ පහක් අපට තියෙන ප්‍රධාන වශයෙන් සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල සද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා. ඒවට ඉන්දිය ධර්මයක් කියනවා, බල ධර්මයක් කියනවා. ඉන්දිය ධර්ම කියලා කියන්නේ තාම පෙළ ගැහිගෙන යන වෙලාවේදී බල ධර්ම කියලා කියන්නේ ඒව වැඩ පටන් ගන්න ගැම්ම ගත්ත වෙලාවේදී මේ ඉන්ද්‍රිය ධර්ම දියුණු කරන්න නම් අපි කියන මේ සද්ධාව තව ටිකක් දියුණු පවුණු කර ගන්න එක. දියුණු කර ගන්න. ඒකම වීර්ය, සද්ද සතිය, සමාධිය, ප්‍රඥා දියුණු කරන්න කායේච ජීවිතේච අනපේක්ෂතං උපට්ඨ වේති කියලා සරුවචනාති කියලා දෙනවා. තමගේ කය පිළිබඳව ජීවිතය පිළිබඳව අපේක්ෂාව අතාරින්නේ ඒක තියෙනකන් කවදාකවත් පූර්ණ සතිය මේ ශ්‍රද්ධාවක් එන්න බෑ අපට. ඒක තියෙනකන් කවදාකවත් අපි පූර්ණ වීරිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක තියෙනකන් කවදාකවත් අපි සතිය මුදුන්පත් වෙන්නේ නැහැ. සමාධිය ඒකාග්‍ර වෙන්නේ නැහැ. ප්‍රඥාව පහළ වෙන්නේ නැහැ. ඒ නිසා විපස්සනා භාවනාදී යම් වෙලාවක යෝගාවචරයා නාම රූප පරිච්ඡේද ඥාණය පහු කරලා පච්චේ පරිග්ගා ඥාණය පන්තමට ඥාන. ඒ කියන්නේ දුක් වේදනාවක් එනකොටම අර කායනුපස්සනාවෙන් දිනු පවණු කරන ලද්දා වූ සතියක් සමාධියකින් යුක්තව වේදනාවට මුහුණ දුන්නා නම් ඔහු දැනගන්නවා මේ වේදනාව වෙන්නේ හේතු සහිතවමයි. කවදාකවත් අහේතුක වෙන එකක් නෙවෙයි. මේ කවුරුවක්වත් මේ අපිට තරහට මොනවාරි කරලවත් එහෙම නැත්නම් මේ භූත බුද්ධ ධර්මයකින්වත් නැත්නම් මේ ග්‍රහාපලකින්වත් එනතම් ආහාරකින් මොනම දෙයකින්වත් හේතුවක් කියනවා ඒ හේතුව තමයි කය භූතයෝයි හෝනියමයි වාසයි විසයි කොයි එකක් නැතන නාටකම කය කියන වේදිකාව තමයි ඒ කය වේදිකාවෙන් තමයි දුක පහළ වෙන්නේ ඒ නිසා ඔහු දුකක් ආවට ඒ දුක නැති කරන්න උත්සාහ කරලා වැඩක් නෑ. මොකද කය තියෙන තාක්කල් මේක කුරුළු කැදල්ල වගේ මේකට කොහොමඩක්වත් දුක එනවා. නිසා ඔහු දැනගන්නවා මේ දුක් වේදනා ඇතුළත තියෙන ඒකාන්තම කය. කය කියලා කියන්නේ ඊට කලින් අත්දකලා තියෙන ආස්වාද ප්‍රසආද වගේ බොහෝමත්ම අනිත්‍ය දෙයක්. ඒක නිසා මේ අනිත්‍ය වූ කයෙන් හට ගන්නා වූ දුක කවදාකවත් නිට්ටය වෙන්න බෑ. ඒවල යන්න ඕනේ. ආන්නේ විදිහට දුකේ ප්‍රත්‍යය දුක් වේදනා ප්‍රත්‍යය මොකද්ද කාය. ඒකනේ කායනුපසනාවට පස්සේ වේදනානුපසනාව කියලා තියෙන්නේ. ආන්නේ වේදනානුපසනාවට යනකොට කායනුපසනාවෙන් ජීවු තුන කරගත්ත, එල්ල කරගත්ත, ඍතු කරගත්තා ලද, ඍතු කරගන්නා ලද ප්‍රධාන වශයෙන් සති සමාධියක තියෙනවනම් මොලේ පහළ වෙනවා මේ වේදනාව වෙන්න තියෙන්නේ යමත්‍යා නිසා හට ගන්නවා කියන ලස්සන වචනයක් අපේ ස්වාමීන් වහන්සේ නමක් වෙලා තියෙනවා. මේ වේදනාව නිසා හට ගන්න දෙයක්. මොකද්ද? කය නිසා. කය අනිත්‍ය නම් වේදනා අනිත්‍යයි, දුක වේවා සුඛ වේවා. ආන්නේ විදිහට හේතුව සහිතව දකිනවා නම් ඔහු දැනගන්නවා දුක්ඛ දුකට හේතුව. ඒ වගේම දුකේ මුල ඇති වෙනවා ඇතිවීමට හේතුවක් තියෙනවා නැති වෙනවා නැති වෙන්න හේතුවක් තියෙනවා ආදි වශයෙන් මේ යුගල යුගල වශයෙන් පටිච්චසමුප්පාදයට හිත යෙදුනා නම් තේරුම් අරගන්නවා මේ දුක කියන මාර්ගයෙන් ඇවිස්සලා අපි විශාල ගැඹුරු ධර්මයකටයි මේ දොර අරගත්තේ. දුකක් ඇති වෙනවා. දුකට හේතුවක් තියෙනවා. දුකට හේතුව තමයි අවබෝධ කරගන්න පුළුවන්. මොකද ආනාපානෙ ඉඳලා මෙතෙන් ආවේ. ආනාපානෙ කියලා කියන්නේ කාය සංඛාරය. කයේ මූලික චාර ස්වභාවය. එතන ඉන වේදනාවට ආවනම් කයෙන් තමයි මේ වේදනාව හටගෙන තියෙන්නේ. කය අනිත්‍ය නම් වේදනාවත් අනිත්‍යයි කිය. ඒක දකිනකොට ඉස්සරලාම මේ පුත්තලයාගේ ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳව සියා මාත්‍ර වශයෙන් උඩාංශු වශයෙන් නෙවෙයි කැටිති වශයෙන් කලාප වශයෙන් යන්තමට අනිත්‍ය දුක්ඛ තේරෙන පටන් ගන්නකොට තමයි ඔය කය දැඩි වෙනවා, සැලෙනවා, ගැහෙනවා, දඬු වෙනවා ආදි වශයෙන් දේවල් කයෙන් දැක ගන්න පුළුවන් වෙන්නේ. ආ නෙතෙන් දෙනකොට උලඟ ශ්‍රද්ධාවක් නැත්තම් ඉච්චින් gedera.